පසංසන්ති පමාදෝ ගරහිතෝ සදාති ධර්ම ශ්‍රවණා බිලාසි සත්පුරුෂ පින්වත්නි දැන් මේ අවස්ථාවේදී ඔබ සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීම පිණිසයි ධර්මානුශාසනාව සඳහා මාතෘකා ස්ථානයේ ලැබූ ගාථාව ධම්මපද පාළියේ අප්‍රමාද වර්ගයට අයත් ගාථා රත්නයක් පින්නතුනි අපි ධර්ම ශ්‍රවණය කරන්නේ අපේ ජීවිත තුල පවතින අඩුපාඩුකම් සකස් කර ගන්නටයි. මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගැනීම ලොව ඉතා දුර්ලභ කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි ලබාගත් මේ උතුම් මනුස්ස ජීවිතය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මනුස්ස ජීවිතයක් වෙන්නට නම් මිනිස් సంతානය තුල ಗುಣධර්ම දියුණු වෙන්නට ඕන. උසස් කළ හැකි මනසක් ඇති නිසා මිනිසා කියලා කියනවා. එහෙමනම් පින්නතුනේ අපේ මානසිකත්වය උසස් භාවයට පමුණුවා ගන්නට උපකාරී වෙන්නේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයයි යමෙක් උන්වහන්සේගේ ඒ නිර්මල ධර්මය අහලා මතකේ තබාගෙන ඒ අනුව පිළිපදිනව නම් ඒ ජීවිතය සැබෑ මිනිස් ජීවිතයක් බවට පත් වෙනවා. සාමාන්‍ය මනුෂ්‍ය ධර්ම පමණක් දියුණු කරගන්නට නෙමෙයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධම්මග උත්තරී මනුෂ්‍ය ධර්ම නාමයෙන් සඳහන් වෙන සාමාන්‍ය මිනිස්කම ඉක්මවා ලැබීමෙන් ලබන ශ්‍රේෂ්ඨ ධර්ම අවබෝධයක් දක්වා මේ මනස දියුණු කර ගැනීමේ හැකියාව පවතිනවා ලෝතුරා සම්මා සම්බුද්ධත්වය පසේ බුද්ධත්වය, මහරහත් භාවය ආදී මේ උත්තරීතර පදවි කරා ගමන් කරන්නටත් මනස දියුණු කර ගන්නටත් ධානා විඥා මාර්ගඵල නිවන් කියන මේ උතුම් ධර්මයන් සාක්ෂාත් කර ගන්නටත් මේ මිනිස් මනස අපි දියුණු කර ගන්නට ඕන. එතෙක් මේ මිනිස් මනසේ දියුණු භාවය ඇති කර ගන්නට පින්නතුණි අපට අතිශයින් උපකාරී වෙන්නේ මේ නිර්මල ධර්මයයි. ඒ නිසා සාමාන්‍ය මිනිස්කම ඉක්මවා ලැබීමෙන් ලැබිය යුතු උත්තරී මනුෂ්‍ය ධර්මය කියන ඒ උතුම් தત્ත්වයේ කරා ගමන් කරන්නට අපේ මිනිස් මනස දියුණු කරගන්නට උපකාරී වෙන උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්නටයි මේ මොහොතේ මේ පින්නතුන් සැදී පැහැදී සිටින්නේ. ඒ නිසා හැමදෙනාම මේ වටිනා නිර්මල ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න. සුනාත ධාරේත චරාත කියලා දේශනාවේ සඳහන් වෙන ආකාරයෙන් හොඳින් බණ ටික අහන්න එවාගේම ධර්මය මතකයේ තබා ගන්න ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිත සකස් කර ගන්න ධර්මානුශාසනාවකින් අපි ලබන උතුම්ම ප්‍රයෝජනය ඒකයි පින්වත්නි. මුලින් මාතෘකා කරන්නට යෙදුනේ ගාථා ධර්මය ගැන දැන් අපි අවධානය යොමු කරලා බලමු. අප්පමාදේන මඝවා දේවානං සෙට්ඨතං ගතෝ අප්පමාදං පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා මග නැමැති තැනැත්තා අප්‍රමාද ප්‍රතිපදාව හේතු කොටගෙන දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයටපත් වුණා. අප්‍රමාදය ප්‍රශංසා කළ යුතු ධර්මයක් ප්‍රමාදය ගරිහා කටයුතු ධර්මයක් කියන එකයි ගාථාවෙන් ප්‍රකාශිත සාමාන්‍ය අදහස. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ මහාලේ කියන ලිච්ඡවේ රජතුමාට ප්‍රශ්නයක් පැන නැගුණා බුදුරජාණන් වහන්සේගේ එක්තරා දේශනාවක් සම්බන්ධයෙන්. උන්වහන්සේ සක්කපඤ්ඤ කියන සූත්‍ර දේශනාවෙන් සක්‍රයා පිළිබඳව කරුණු දේශනා කරලා තිබෙනවා. මේ දේශනාව ශ්‍රවණය කළ මේ මහාලේ ලිච්ඡවී රජතුමා කල්පනා කරනවා සක්‍ර දෙවියන් කියලා කියන්නේ මහානුභාව සම්පන්න ඇති දෙදෙව්ලොවට අධිපති දිව්‍ය රාජයෙක්. මෙතුමා ගැන බුදුරජාණන් වහන්සේ විශිෂ්ටාකාරයේ දේශනාවක් කළා තියෙනවා. සමහර විට මේක බුදුරජාණන් වහන්සේ සක්‍රියා දැකලා දේශනා කළා නොවෙන්නට පුළුවන් කියලා තුමාට සැකයක් ඇති වුණා. මෙහෙම ඇති වෙලා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණු අවස්ථාවක උන්වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ සක්‍රියා දැකලා නැතිව ඇති සක්‍රියා ගැන කරුණු දේශනා කළාට කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාලිය මම සක්‍රියා දැකලත් තිබෙනවා. සක්‍රියා යම් කරුණු කාරණාවන් හේතු කොටගෙන දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වුණාද ඒ කරුණ කාරණාත් මම දන්නවා එතුමා පෙර ආත්ම භාවයේ නගර ගම් දනව්වල දානශාලා හදාගෙන දන් දුන්නා. ඒ නිසා එතුමා හඳුන්වනවා කුරින්දද කියලා. තමන්ගේ දානමය පින්කම් ඊ타ත්ම හොඳින් සකස් කරලා පරිත්‍යාග කළ නිසා සක්ක කියලා නමකුත් තිබෙනවා. ඒ වගේම මිනිස්ය ආත්ම භාවයේ ගත කරන කාලයේ ආවාසයක් සකස් කොට පූජා කළ නිසා වාසව කියලත් කියනවා. කරුණු දහසක් ක්ෂණයකින් අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙන නිසා ඔහුව සහස්සක කියන නාමයෙන්ුත් හඳුන්වනවා. සුජම්පති කියලා අසුර කන්‍යාවක් සක්‍ර දෙවියන්ගේ භාර්යාව වශයෙන් සිටිනවා. ඒ නිසා සුජම්පති කියලත් කියනවා. එවැගේම තවතිසා දෙව්ලොවට අධිපති නිසා දේවින්ද කියලත් හඳුන්වනවා. එපමණක් නෙමේ මහාලී රජතුමනි ඔහු ජීවත් වෙ කාලේ මිනිස් ලෝකයේ මෞපිය උපස්ථානය කුල දෙටුවන් පිදීම මෘදු මොලොක් වචන භාවිතා කිරීම කේලාම් නොකීම මසුරු බල මසුරු මල දුරු කර දන් දීම සත්‍ය වචන කතා කිරීම කෝප නොවීම කියන මේ සත් වෘතපද අනුගමනය කිරීමෙන් සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වුණා කියලා උන්වහන්සේ පැහැදිලි කළා. මේ දේශනාව ශ්‍රවණය කළ මෙතුමා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම වැඩිදුරටත් මේ සක්‍ර දෙවියන් පිළිබඳව තොරතුරු දැනගැනීමට කැමතියි කියලා. ඉන් පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මහාලිය මේ සක්‍ර දෙවියන් මනුෂ්‍ය ලෝකයේ ජීවත් වුනේ මග කියන නාමයෙන් මෙතුමා එදා කම්කරු තරුණියෙක් වශයෙන් ජීවත් වුනේ. තමන් වැඩ කරන තැනට ගියයින් පසුව පළමුවෙන්ම මේ මග කියන තරුණයා කරන්නේ තමන්ගේ වාසයට සුදුසු තැනක් පිළියෙල කරගන්නවා රොඩු ඉවත් කරලා ගල් ඉවත් කරලා තමන්ගේ බඩු බාහිර ආදිය තැන්පත් කරගෙන සුවසේ ඉන්නවා දවසක් එතුමා සුද්ධ පවිත්‍ර කළ තැනකට තව කෙනෙක් ඇවිල්ලා වාඩි වුණා දෙවෙනි දවසෙත් එතුමා සුද්ධ පවිත්‍ර කරගත්ත තැන තව කෙනෙක් අයිති කළා තුන්වෙනි දවසෙත් එහෙමුණා. ඊට පස්සේ එතුමා කල්පනා කළා පිරිසිදුවට ක්‍රමානුකූලව යහතින් ජීවත් වෙන්න හැමදෙනාම කැමතියි. එහෙමනම් මට ස්වර්ගයට යන්නට සුදුසුම මඟ මේක තමයි. එහෙම කල්පනා කරලා මෙතුමා පසුදින ඉඳලා අර වගේ මිනිස් වාසයට සුදුසු ආකාරයෙන් ස්ථාන පිළියෙල කළා. ඒ විතරක් නෙමේ ක්‍රමක්‍රමයෙන් මෙතුමාගේ මේ වැඩපිළිවෙල දියුණුවෙන් දියුණුවටපත් වුණා. එතුමා ජීවත් වුණ ගමේ නගරයේ බෝක්කු පාලම් ආදී ඉදි කරමින් මාර්ග සුද්ධ පවිත්‍ර කරමින් මිනිසයන්ගේ යහපතට විශාල වැඩ කොටසක් කරන්නට ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදී මේ තරුණයාගේ වැඩපිළිවෙලට බොහෝ පිරිසක් සම්බන්ධ වුණා 33 දෙනෙක් පමණ අවසාන වෙනකොට මෙතුමාගේ පිරිස පරිවාර ජනතාව බවට පත් වෙලා ඉවරයි. මේ විදිහට කටයුතු කරන අතරේ තමන් ජීවත් වෙන ගම ඊ타ත්ම සරුසාර දැකුම් කලු ගම්මානයක් බවට පත් වුණා. මෙතුමා සහ තවත් ඒ ගමේ ජීවත් වූ තරුණ පිරිස මේ අනුගමනය කරන ක්‍රියාපිළිවෙත පිළිබඳව ගමේ වාසය කළ එක්තරා මිනිසෙකුගේ දෝෂ දර්ශනයට ලක් වුණා. එතුමා තමයි රජයෙන් පත් කරලා සිටින ඒ රාජ්‍ය නිලධාරියා. ග්‍රාම භෝජක නාමයෙන් එදා හැඳුන්වුවා අද ග්‍රාම නිලධාරී වශයෙන් හඳුන්වනවා. මෙතුමා කල්පනා කරනවා මේ ගමේ තරුණයෝ යහමගට යොමු වෙලා ගමේ දියුණුවට බොහෝ වැඩ කටයුතු කරනවා. ගමේ දැන් අපරාධ, මම් පැහැරීම්, සුරා පිරීම්, මත්පැන් පානය කිරීම ආදී මේ දුස්චරිත බොහොම අඩු වෙලා තියෙනවා. ඒ නිසා මගේ ආර්ථිකයටත් ඒක බලපාලා තියෙනවා. ඒ නිසා මේ තරුණයෝ නොමගට යොමු කරගෙන ඔවුන්ගෙන් මගේ ආර්ථික වාසිය හදාගන්නට ඕන කියලා කල්පනා කළ මේ මිනිසයා මේ පිරිසේ ප්‍රධාන තරුණයා වෙත ගිහිල්ලා කියනවා දරුවෙනි මේ තරුණ වයස ගත කරන ඔබලා ඔය ජීවිතයෙන් කළ යුතු වන්නේ මේ වාගේ දේවල් නෙමෙයි. ඒ නිසා කැලයට ගිහිල්ලා සතුන් ඝාතනය කරගෙන එන්න, මස් පිනිසවුන් විකුණන්න, සුරාපානය කරන්න, සූදු ක්‍රීඩාවේ යෙදෙන්න මේවා තමයි මේ තරුණ කාලයේ කල යුතු දේවල් කියලා. ඊට පස්සේ මේ ප්‍රධාන තරුණයා තමන්ගේ පරිවාර පිරිසට කියනවා දරුවෙනි මේ අනුශාසනාව මේ වචනේ පිළිගන්නට එපා. මේක ඒකාන්තයෙන් අපේ යහපතට කියන අපේ වාසියට කියන කතාවක් නෙමෙයි. ඒ නිසා බින්දු මාත්‍රයකින්වත් අපේ මේ වැඩපිළිවෙල වෙනස් කරන්නේ නැතිව ඉදිරියටම පවත්වාගෙන යමු කියලා. අන්තිමට මේ ගාම නිලධාරියා මොකද කළේ රජතුමාට පැමිණිල්ලක් කළා නිර්පරාදේ රජතුමනි මගේ ගම්වරයෙහි මේ විදිහේ තරුණ පිරිසක් කල්ලි ගහිලා බොහෝ අපරාධ කරනවා කියලා. රජතුමාත් මොකද කළේ වග විභාගයක් නැතිව මේ නිලධාරියා පිළිබඳව තබා තිබූ විශ්වාසය නිසා ඔවුන් හැමදෙනාම ජීවග්‍රාහයෙන් අල්ලගෙන ඇවිල්ලා ඇතුළවා පාගවා මරන්න කියලා නියම කළා රාජද්‍රෝහීන් හැටියට නම් කරලා අවසානයේදී ඇතුළවා පාගවන්නයි දැන් තීරණය මේ හැමදෙනාම බිම දිගා කරවලා ඇතා මෙහෙවල එව්ව පාගවා මරන්නට ඒ මොහොතේදී මේ මග මානවක තරුණයා මේ පිරිසේ ප්‍රධානියා තමන්ගේ පිරිසට කියනවා දරුවෙනි දැන් අපි මහ විපතකට මුහුණ පාලායි සිටින්නේ ඒ නිසා දැන් අපේ පිහිට අපිම හදාගන්නට ඕන වෙන කවුරුවත් පිහිට පිණිසෙන්නේ නැහැ ඒ නිසා රජතුමා පිළිබඳවත් අපි මේ නිර්පරාදේ මේ මරණයට මග පාදල දුන්න ඒ රාජ්‍ය නිලධාරියාව පිළිබඳවත් අපි පාග මරන්නට එන මේ ඇත් රජු පිළිබඳවත් සමමිත්සිත පතුරවන්න හැමදිනාම මේ අය පිළිබඳව මෛත්‍රිය පතුරවන්න කියලා ඒ මොහොතෙත් අනුශාසනා කළා. බලන්න මේ කල්යාණ මිත්‍රත්වයේ සත්පුරුෂ ආශ්‍රේ වටිනකම. ඉතින් මේ හැමදෙනාම මේ ඇතුටත් රජතුමාටත් අර රාජ්‍ය නිලධාරියාටත් මෛත්‍රිය පතුරවනවා. ඒ අවස්ථාවේ ඇතා ඉදිරියට පැමිණෙන්නට හදලා නැවතුණා. එක අඩියක්වත් හොල්ලන්නේ නැහැ. රජතුමාට පණිවිඩයක් යවුවා ඇතා මෙහෙයවන්නට අපහසුයි කියලා. ඊට පස්සේ කිව්වා එහෙමනම් මේ විශාල පිරිසක් නිසා බය වෙන්නට ඇති. ඒ නිසා කලාල වලින් වහලා පාගවන්නට කියලා. එහෙමත් කළා. නමුත් ඇතා හිටිය අඩියෙම ඉන්නවා හෙල්ලෙන්නේවත් නැහැ. අවසානයේ රජතුමා මේ පිරිස කැඳවලා ප්‍රශ්න කරනවා දරුවිනේ ඔබලාට මගෙන් මොනවද අඩුපාඩු වෙලා තිබෙන්නේ මේ තරුණ කාලයේ මේ රටේ ශාස්ත්‍රීය භාවය වෙනුවෙන් ඔබලාගේ දායකත්වය ලබා දෙන්නට අවශ්‍යයි නේද? තමන් වාසය කරන ගම රට විනාශභාවයට පත්වෙන විදිහෙන් වැඩ කරන්නේ මොකද කියලා. රජතුමාගේ මේ ප්‍රශ්න කිරීම හමුවේ මේ පිරිසේ ප්‍රධාන තරුණයා රජතුමාට කියනවා ස්වාමීනි අපි එහෙම අපරාධ කරන පිරිසක් නෙමෙයි. අපි ජීවත් වෙන ගමේ නගරයේ දියුණුව පිණිස අපි වැඩ කරනවා. අපේ වැඩපිළිවෙල අනුමත නොකළ රාජ්‍ය නිලධාරියා අපි නොමගට යොමු කරවන්නට උත්සාහවත් වුණා. නමුත් ඔහුගේ අනුශාසනා අපි පිළිගත්තේ නෑ. අපේ වැඩපිළිවෙල දිගටම අපි කරගෙන ආවා. ඒකට කෝප වූ ඔහු අපෙන් පරිගැනීමක් වශයෙන් ඔබතුමාට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කරලා අපිව විනාශය කරන්නට මේ අවස්ථාව යෙදුවා කියලා. ඉන්පස්සේ රජතුමා කරුණු තේරුම් අරගෙන මේ රාජ්‍ය නිලධාරියත් ඔහුගේ දරු පිරිසත් මේ පිරිසේ ආවතේව කරන දාස දාසියන් බවට පත් කරලා මේ අය කරගෙන ගිය ඒ සත් ව්‍යාපාරය හොඳින් කරගෙන යන්නට රාජ්‍ය අනුග්‍රහය පවා සලසා දුන්නා. මෙන්න මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ අර මහාලී ලිච්ඡවේ රජතුමාට ඒ සක්‍ර දෙවියන්ගේ පෙර ජීවිතය පිළිබඳව කතා ප්‍රවෘත්තිය ඉදිරිපත් කළා. ඒ කාරණාව ඉදිරිපත් කළ බුදුරජාණන් වහන්සේ නැවතත් මේ ගාථා ධර්මයෙන් ධර්මානුශාසනා පැවැත්වුවේ බෞද්ධ ජනතාවට මෙතුමාගේ චරිතයෙන් තම තමන්ගේ ජීවිතවලටත් ප්‍රයෝජනයක් සලසා ගැනීම පිණිසයි. අප්පමාදේන මගවා දේවානං සෙට්ඨතං ගතෝ අප්පමාදං පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා පින්වත්නි මේ ගාථා ධර්මයෙන් ප්‍රකාශ වෙන අප්‍රමාදය සහ ප්‍රමාදය කියන මේ වචන දෙක අපි තේරුම් කරගන්නට ඕන. ඒනොත් අප්‍රමාද කියන මේ වචනය අපි තේරුම් කරගත්තොත් ප්‍රමාදය කියන කාරණය මොකක්ද කියන එක අපට වැටහෙනවා. ධර්මයේ මේ පිළිබඳව පවත්නා විග්‍රහයන් පිළිබඳව අපි මද වශයෙන් හෝ අවධානය යොමු කරලා බලමු. අප්පමාදෝ නාම පමාදස්ස පටිපක්ක භූතෝ ඒකෝ ධම්මෝ. අප්‍රමාදේ කියලා කියන්නේ ප්‍රමාදයට ප්‍රතිපක්ෂ වූ එක ධර්මතාවයක් කියලා. එතකොට මේ අප්‍රමාදය කියන වචනයෙන් අපි අදහස් කරගන්නට ඕනේ නැත්නම් තේරුම් කරගන්නට ඕන ප්‍රමාදයට විරුද්ධ වූ එක්තරා ධර්මතාවයක් කියලා. සෝපන අත්තතෝ සතියා අවිප්පවාසෝ නාම නිච්ඡං උපට්ඨිතාය සතියා චේතං නාමං මේ පිළිබඳව කෙරෙන තවත් විග්‍රහයක් මේ අර්ථ වශයෙන් බලනකොට අප්‍රමාද කියන වචනේ අදහස සතියා අවිප්පවාසෝ නාම සිහියෙන් මුලා නොවි වාසය කිරීමයි. කොටින් කියනවනම් සිහියෙන් යුක්තව වාසය කිරීමයි. නිච්ඡං උපට්ඨිකාය සතියා චේතං නාමං නිති එළඹ සිටි සිහියෙන් යුක්තව වාසය කිරීමයි අප්‍රමාදය කියලා කියන්නේ. එතකොට පින්වත්නි මේ සතිය කියන වචනය ඇහෙනකොටම බෞද්ධ ඔබට වැටහෙන නැත්නම් තේරුම් යන සිහිපත් වෙන කාරණාවක් තියෙනවා සතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන උතුම් සූත්‍ර දේශනාවක් පිළිබඳව ඒ සූත්‍ර දේශනාව තමයි සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන මේ කාරණා හතර ඒ සූත්‍රාන්ත දේශනාවේදී උන්වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා මේ සිහිය හෙවත් සතිය පිහිටුවා ගන්නට ඕන ආකාරය පිළිබඳව. ඒ ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් විවරණයක් පැහැදිලි කිරීමක් කරන්නට මෙය අවස්ථාව නොවේ. කෙටියෙන් සංක්ෂිප්තයෙන් සිහිගැන්වීමක් පමණයි මේ සිද්ධ කළේ. ඊළඟට පින්නතුනේ මේ අප්‍රමාදය හෙවත් සතියෙන් සිහියෙන් යුක්තව වාසය කිරීම තුළින් තමයි අපිට සියලුම කුසල ධර්මයන් දියුණු කර ගන්නට අවස්ථාව උදා වෙන්නේ. යේකේචි කුසලා ධම්මා සබ්බේතේ අප්පමාද මූලකා අප්පමාද සමෝසරණා කියන දේශනා පාඨයෙන් ඒ බව අපට පැහැදිලි වෙනවා. යම්කිසි කුසල ධර්මයන් වෙත්නම් ඒ හැම කුසල ධර්මයක්ම මේ අප්‍රමාදය නැමැති එකම ධර්මය මූලික කරගෙන ඇති වෙනවා. ඒ අප්‍රමාදය නැමැති එකම ධර්මතාවය පිහිට කොටගෙන පවතිනවා කියලා. එතකොට පින්වත්නි මේ කුසල් කියනකොට කුසලයේ පිළිබඳවත් අපේ ගැඹුරු ධර්මයේ විග්‍රහ වෙනවා සතර ආකාරයකට කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. කාමාවචර කුසල් තිබෙනවා, රූපාවචර කුසල් තිබෙනවා, අරූපාවචර කුසල් තිබෙනවා, ලෝකෝත්තර කුසල් තිබෙනවා. එතකොට මේ කාම රූප අරූප ලෝකෝත්තර කියන මේ සියලුම කුසල ධර්මයන් උපදවා ගැනීමේදී අපිට මූලික වශයෙන්ම අවශ්‍ය වෙන ධර්මතාවය තමයි අප්‍රමාදය කියන මේ ධර්මතාවය. අප්‍රමාදයේ පිහිටා සිටගෙන තමයි එහි පිහිටා සිට ගත්තොත් තමයි මේ කියන ලද ආකාරයේ කුසල ධර්මයන් උපදවා ගැනීමට අපට ශක්තියක් ඇති වෙන්නේ මේ අප්‍රමාදයේ කියන ධර්මතාවය කාමාවචර ධර්මතාවයක් නමුත් අපට මේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන මේ කුසල ධර්මයන් විශේෂෙහි ඒවා උපදවා ගැනීමේදී අතිශයින්ම ಉಪකාරී වෙන ධර්මතාවයක්. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා තිබෙනවා මේ අප්‍රමාදය නැමැති ධර්මතාවය කොහොමද අපි අපේ ජීවිතවලින් දියුණු කරගන්නට ඕන කියලා. චතෝහි භික්කවේ තානේහි අප්‍රමාදෝ කරණීයෝ කතමේහි චතෝහි මහණෙනි මේ කාරණා හතරක් තිබෙනවා. ඒ කාරණා හතරෙහි ස්ථාන හතරෙහිදී මේ අප්‍රමාදය පුරුදු කරගන්න. හෙවත් අප්‍රමාදී විහරණයෙන් වාසය කරන්න කියලා. මොනවද මේ කාරණා හතර? කාය දුච්චරිතං භික්කවේ පජහත. කාය සුචරිතං භාවේත අත්ථච මා පමාදත්ත. මහණෙනි කාය දුස්චරිතය දුරු කරන්න කාය සුචරිතය වඩන්න එහි අප්‍රමාදී වෙන්න වචී දුච්චරිතං භික්කවේ පජහත වචී සුචරිතං භාවේත තත්තච මා පමාදත්ත මහණෙනි වාක් සුචරිතය වාක් දුස්චරිතය දුරු කරන්න වාක් සුචරිතය පුරුදු කරන්න එහි අප්‍රමාදී වෙන්න මනෝ සුචරිතම් භික්කවේ මනෝ දුච්චරිතම් භික්කවේ පජහත මනෝ සුචරිතං භාවේත තත්ථච මා සමාදත්ත මහණෙනි මනෝ දුස්චරිතය දුරු කරන්න මනෝ සුචරිතය භාවිතා කරන්න එහි අප්‍රමාදී වෙන්න මිච්ඡාදිට්ඨින් භික්කවේ පජහත සම්මාදිට්ඨින් භාවේත තත්තච මා පමාදත්ත මහණෙනි මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්න සම්මා දිට්ඨිය වඩන්න එහි අප්‍රමාදී වෙන්න යතෝකෝ භික්කවේ භික්කුණෝ කාය දුච්චරිතං පහීනං හෝති ඊළඟට පින්වත්නි උන්වහන්සේ මේන් ලැබෙන ආනිසංස පක්ෂය පැහැදිලි කරනවා මහණෙනි යම්කිසි භික්ෂුවක් කාය දුස්චරිතය දුරු කළානම් ප්‍රහීණය කළා නම් කාය සුචරිතය වැඩුවා නම් වචී දුස්චරිතය දුරු කළා නම් වචී සුචරිතය වැඩුවා නම් මනෝ දුස්චරිතය දුරු කළා නම් වචී සුචරිතය වැඩුවා නම් මිච්ඡා දිට්ඨිය දුරු කළා නම් සම්මා දිට්ඨිය වැඩුවා නම් ඒ භික්ෂූන් වහන්සේ ඒ තැනැත්තා සෝ න භායති සම්පරායිකස්ස මරණස්ස ඒ උතුම් පුද්ගලයා උතුම් තැනැත්තා මරණයට බියවන්නේ නැහැ කියලා. එතකොට පින්වත්නි මේ කෙරුණ දේශනාවට අනුව තව ටිකක් මෙහි අර්ථය විමසා බලමු අපි සිහියෙන් නුවණින්. උන්වහන්සේ පැහැදිලි කළා පින්නතුනේ අපේ ජීවිතයෙන් මේ අප්‍රමාද විහරණය හදාගන්නට ඕන පිළිවෙලක්. එතකොට හැමදෙනාටම මේක පැහැදිලි. අපේ කය අපේ වචනය, අපේ මනස සකස් කර ගැනීමයි. කාය දුස්චරිතය දුරු කරන්නට කිව්වා. කාය සුචරිතය වඩන්නට කිව්වා. එහි අප්‍රමාදී වෙන්න කියලා කිව්වා. එතකොට අපි පින්නතුන් දන්නවා අපේ කය දුසිරිතෙහි යෙදෙන්නේ කොහොමද කියලා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර මේ කියන ලද ත්‍රිවිධ කාය දුස්චරිතයේහි යමෙක් යෙදෙනවා නම් ඒ තැනැත්තාගේ ඒ කායික ක්‍රියා අපිරිසිදුයි. උන්වහන්සේ දේශනා කළා යමෙක්ගේ කායික දුස්චරිතයන්ගෙන් වෙන්නුණා නම් ඒ කායික සුචරිතය පුරුදු කරන අවස්ථාවක් වෙනවා. ඒ කායික සුචරිතය පුරුදු කිරීම තමයි අප්‍රමාද විහරණය කියලා දේශනා කළේ. ඊළඟට වචනය වාග් දුස්චරිතය වචනය දුස්චරිතයක් වෙන්නට කරුණු හතරක් තිබෙනවා. වචනයෙන් කෙරෙන වැරදි හතරක් තියෙනවා. සියලු දෙනාම දන්නවා. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප කියලා. යමෙක් මේ කියාපු වාග් දුස්චරිතේහි යෙදෙනව නම් ඔහුගේ වාග් ద్వාරය වචනය අපිරිසිදුයි. යමෙක් මේ වාග් දුස්චරිතයෙන් වෙන්ව වාසය කරනව නම් ඔහු වාක් සුචරිතය පුරුදු කරන කෙනෙක් වෙනවා. අප්‍රමාදී විහරණයෙන් යුක්තව වාසය කරන කෙනෙක් වෙනවා. ඊළඟට මනෝ දුස්චරිතය අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. අපේ බෞද්ධ පින්නතුන්ට මේවා අමුතුවෙන් විග්‍රහ කළ යුතු කාරණා නෙවෙයි. එතකොට මේ මනෝ දුස්චරිතය හේවත් අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මේ කරුණ වලින් මනස යමෙක් නිදහස් කරගත්තා නම් ඒ තැනැත්තා මනෝ සුචරිතය පුරුදු කරන කෙනෙක් වෙනවා එවැගේම අප්‍රමාද විහරණයෙන් යුක්තව වාසය කරන කෙනෙක් වෙනවා ඊළඟට දේශනා කළේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳවයි මිත්‍යා දෘෂ්ටිය 62 ආකාරයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. වැරදි වටහා ගැනීම, වැරදි දර්ශන. එතකොට පින්වත්නි, යම්කිසි කෙනෙක් ඒ මිත්‍යා දෘෂ්ටීන් වෙන්ව වාසය කරනවා. එතකොට ඒ තැනැත්තාගේ సంతානය තුල සම්මා දිට්ඨිය වැඩෙනවා. ඒකම තමයි ඒ තැනැත්තාගේ ජීවිතයේ අප්‍රමාද විහරණය කියලා දේශනා කළේ. අවසානයේදී උන්වහන්සේ පැහැදිලි කළ විශේෂ කාරණයක් තමයි පින්වත්නි යම්කිසි කෙනෙක් මේ කියපු ආකාරයෙන් වාසය කරනවා නම් හෙවත් මේ කියන ලද ආකාරයේ අප්‍රමාද විහරණයෙන් යුක්තව වාසය කරනවා නම් ඒ තැනැත්තා මරණයට බියවන්නේ නැති පුජ්‍යලයක් බවට පත් වෙනවා කියලා. මේක ඊටාත්ම වටිනා වැදගත් කාරණාවක්. මරණය හමු වේ පින්නතුනේ සියලුම දෙනා බයටපත් වෙනවා. මම නම් මැරෙන්න බය නැහැ කියලා සමහර මිනිස්සුયો කියනවා. නමුත් පින්වත්නි එක හදවතට එකඟව කරන කතාවක් නෙවෙයි මුලාවටපත් වෙලා කරන කතාවක් මරණයට බිය නොවන එක මුත්තමයා තමයි මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මේ සූත්‍ර පාඨයෙන් එහෙම නැත්නම් මේ විග්‍රහයෙන් බුදුරජාණන් වහන්සේ මෙතනදී අදහස් කර <clears throat> අදහස් කරලා තිබෙන්නේ පින්වත්නි <clears throat> මහරහතන් වහන්සේලා පිළිබඳවයි. නමුත් අරිහත්වය සඳහා පාරමී පුරණ නැත්නම් අරිහත්ත්වය සඳහා කුසල් කරන අපි මේ මගට යොමු වන්නට ඕන. යම් පුද්ගලයෙක් මේ කියන ලද ආකාරයෙන් කටයුතු කළා නම් ඒ තැනැත්තා ඒ කාන්තේන්ම මරණයට බිය නැති කුජලයෙන් බවට පත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඉතාමත් පැහැදිලිව තිබෙන කාරණාවක් සාමාන්‍ය පෘථග්ජන මට්ටමින් ජීවත් වෙන පුජ්‍යලයක් වුණත් පින්වත්නි හොඳින් ජීවත් වුණා නම් ගිහියෙක් වශයෙන් ගිහි සමාජයේ යහතින් ජීවත් වුණා නම් මරණ මොහොත අවසාන මොහොත ඒ තැනැත්තාට බියක් සැකයක් නැතිව සාමාන්‍ය මට්ටමින් හෝ ගත කර ගැනීමේ වාග්ය උදා වෙනවා පැවිදි භික්ෂූන් වහන්සේ නමක් වුණත් උන්වහන්සේ තමන්ගේ සීල පාරිශුද්ධිය හොඳින් පවත්වා ගත්තා නම් සතුපාරිශුද්ධි සීලය කියලා සඳහන් වෙනවනේ. ඒ සීලය හොඳින් පිරිසිදුව පවත්වා ගත්තා නම් උන්වහන්සේටත් අවසාන මොහොත ඊතා හොඳින් සංසුන්ව සිහිනුවණින් යුක්තව පසු කරගන්නට ඒකාන්තයෙන්ම අවස්ථාව සැලසෙනවා. එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ බොහෝ සූත්‍ර ගාථා ධර්මයන්හි ලෞකික ලෝකෝත්තර කියන මේ දෙආකාර අර්ථයක් පිළිබඳවම විග්‍රහ වෙනවා. මේ කරන ලද විග්‍රහයනොත් ඒ වාගේ අර්ථයක් තමයි ප්‍රකාශ වුනේ. පින්වත් හැම කෙනෙක්ම දන්නව බුදුරජාණන් වහන්සේගේ අන්තිම දේශනාව එදා උන්වහන්සේ පරිණිරවාණ මංචකයේ වැඩ සිටින අවස්ථාවේදී තමන්ගේ ශ්‍රාවක දරුවන් අමතා දේශනා කළේ හන්දදානි භික්කවේවෝ ආමන්තයාමි වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියලයි. උන්වහන්සේ පුරා වසර 45ක් තිස්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව දේශනා කොට වදාළ මුළු ත්‍රිපිටක ධර්මයේම පින්නතුනේ එක්තැන් කොට දේශනා කළ දේශනාවක් හැටියට මෙය හඳුන්වා දෙන්නට පුළුවන්. උන්වහන්සේ දේශනා කළේ මහණෙනි අන්තිම වතාවටත් මම ඔබ වහන්සේලා අමතනවා. හැමදිනාම අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව තමන්ගේ පැවිදිදම් සම්පූර්ණ කරගන්නට කියලා. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි කියලා. එතකොට පින්වත්නි බලන්න මේ අප්‍රමාදය කියන වචනය ගැන අපට නැවත සිහිපත් කොට බලනකොට වැටහෙනවා ඊ타ත්ම ගැඹුරු ගම්භීර අර්ථයක් ඇතුළත් උතුම් පදයක් තමයි අප්‍රමාදය කියලා කියන්නේ. ඒ නිසා මේ අප්‍රමාද විහරණය නැමැති මේ උතුම් ප්‍රතිපදාවෙහි සියලු දෙනාම අප්‍රමාදීවම යෙදී කටයුතු කරන්නට මේ මොහොතේ අදිස්ථාන කරගන්නට ඕනේ. පින්වත්නි දැන් අපි නැවතත් අර මුලින් ප්‍රකාශ කළ සත්ත්ව දෙවියන්ගේ පෙර ජීවිත කතාව පිළිබඳව අවධානය යොමු කරලා බලමු. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මෙතුමා මිනිස් ලෝකයේ ඉන්න කාලයේ අප්‍රමාද විහරණයෙන් යුක්තව වාසය කළ ආකාරය. එතුමා මුලින්ම කලේ තමන් කම්කරු තරුණයෙක් වශයෙන් වැඩ කරපු කාලේ අනිකුත් මිනිස්සුන්ට වාසය කරන්නට සුදුසු ස්ථාන පිළියෙල කරලා දුන්නා. ඉන්පස්සේ ක්‍රමක්‍රමයෙන් තමන් ජීවත් වෙන ගමේ නගරයේ යහපත වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් මන්මාවත් බෝක්කුපාලම් ඉදිකිරීම ආදී සුවිශාල සමාජ මෙහෙවරක නිරත වුණා. එතුමාට තවත් ඒ වෙනිම අදහස් ඇති සත්පුරුෂ තරුණ පිරිසක් එක්කාසු වුණා. ඒ බොහෝ වැඩ කටයුතු සමාජ වගකීම් පැවරුණත් එතුමාගේ ජීවිතයෙන් අනුගමනය කළ උතුම් කාරණා හතක් තිබුණා. ඒවා පින්නතුන්ට මතක ඇති මං මුලින් සිහිපත් කළා. මව්පියන්ට දිවිහිමියෙන් උපස්ථාන කිරීම, කුලදෙටුවන් පිදීම, මෘදු මොලොක් වචන භාවිතා කිරීම, කේලාම් නොකීම, මසුරු මල දුරු කර දන් දීම, සත්‍ය කතා කිරීම, කෝප නොවීම බලන්න පින්නත්නි ඕනෑම ජීවිතයකට අවශ්‍ය කරන ඊ타මත්ව වටිනා ගුණාංග හතක් ගුණධර්ම හතක් මෙතුමා අනුගමනය කළා සමහර විට අපට වැඩ කටයුතු අධික වෙනකොට වගකීම් වැඩි වෙනකොට රාජකාරි වැඩි වෙනකොට නොඑක් විදිහේ අපහසුතා පැන නගිනවා නමුත් මේ අප්‍රමාද විහරණය පුරුදු කරන මෙතුමාට ඒ වගකීම් වැඩ කටයුතු නිසා මොනම වෙලාවකවත් පින්වත්නි මේ යුතුයකම් එහෙම නැත්නම් මේ காரணා හත Tamange ජීවිතයෙන් බැහැර කළේ නැහැ. Taman විතරක් නෙමෙයි. Tamange අනුගාමික පිරිසටත් මේ විදිහට කටයුතු කරන්න බුදුරජාණන් වහන්සේ අනුස මේ මගමානවකතුමා අනුශාසනා කළා. එතකොට මේන් අපි පැහැදිලි කරගන්නට ඕන මේ මග කියන තරුණයා චාතුරු මහරජිකය තාවතිංසය කියන මේ දෙදව්ලොවටම අධිපති සක්‍ර දෙවියන් බවට පත්ුනේ පින්වත්නි මෙන්න මේ වැඩපිළිවෙල අනුගමනය කළයි. මේක තමයි අප්‍රමාද විහරණය ලෞකික ජීවිතය සැපවත් කර ගන්නට සුවපත් කර ගන්නට හේතු වෙන නොපමා විහරණය. එහෙමනම් දැන් අපේ පින්නතුන්ට පැහැදිලි ඇති ප්‍රමාදය කියලා කියන්නේ මොකක්ද කියලා මෙතෙක් කියලා මේ සඳහන් කළ විග්‍රහ කළ කරුණු කාරණාවලට පටහැනි ධර්මතාවය තමයි ප්‍රමාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්පමාදං පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා මේ අප්‍රමාදයේ තමයි හැම තැනදීම හැම කෙනාම ප්‍රශංසාවට ලක් කරන්නේ බුදුපසේ බුදුමහරහත් ආදී මේ ආර්ය මහෝත්තමයන් වහන්සේලාගේ ප්‍රශංසාවට වර්ණනාවට ලක්වන්නේ මෙන්න මේ කියන ලද ආකාරයේ විහරණයයි හෙවත් අප්‍රමාදයයි මේට ප්‍රතිපක්ෂ ධර්මතාවය වූ ප්‍රමාදය ඒ කිසිම උත්තමේකුගේ ඥානවන්තයෙකුගේ සත්පුරුෂයෙකුගේ ප්‍රශංසාවට ලක්වන්නේ නැහැ ගරහිතෝ සදා ඒ ප්‍රමාද විහරණය හැම අවස්ථාවකදීම හැම තැනකදී හැම තැනකදීම හැම පුද්ගලයෙකු විසින්ම ගරිහාවට ලක් කරනවා කියලා. එහෙමනම් පින්වත්නි අපි තේරුම් කරගන්නට ඕන අපේ මෙලව ජීවිතය සාර්ථක කරගන්නට නම් අප්‍රමාද විහරණය හදාගන්නට ඕන. දැන් සාමාන්‍යයෙන් මෙතෙක් කියලා අපි විග්‍රහ කළේ ප්‍රකාශ කළේ ලෝකෝත්තර කියන தത്വයට ජීවිතයක් අප්‍රමාද විහරණයෙන් සකස් කරගන්නා පිළිවෙලක් පිළිබඳවයි. ඊළඟට පින්වත්නි මේ ලෞකික ජීවිතයේ පැවැත්ම සඳහා, දියුණුව සඳහාත් අපට මේවා උපකාරී වෙනවා. දැන් අපි හිතමු රාජකාරීකට යන නිලධාරී මහත්මියකෝ මහත්මියක් ඉන්නවා. එතුමිය හෝ එතුමා අප්‍රමාද වෙන්නට ඕනේ. ප්‍රමාද වුණොත් Tamanගේ රාජකාරී කටයුතු කරන ස්ථානයට යනකොට එතන Tamanට Tamanගේ වගකීම් මගහැරිලා එතන වැඩ කටයුතු අධික වෙලා Tamanට අවිවේකී තත්ත්වයකට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ වැඩ කටයුතු කරන අතරේ Taman ඊ타ත්ම අර පරිස්සමින් හොඳ සිහියෙන් ඒ කටයුතු නොකළොත් එතනත් ලොකු ගැටලු සහගත තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේ අපේ පින්නත් හැම කෙනෙක්ම දැන් සිහියට ගන්න, කල්පනාවට ගන්න, තමන් මොන මොන විදිහේ රාජකාරී කටයුතු වගකීම් වලට බැඳී සිටිනවාද? ඒ වගකීම් තමන් වෙත පැවරිලා තිබෙන රාජකාරී කටයුතු මේ හැම එකක්ම හොඳින් ක්‍රමානුකූලව සකස්ව සිද්ධ කර ගන්නට නම් සිහියෙන් යුක්තව කටයුතු කරන්නට ඕන කියලා හිතට ගන්න. අධ්‍යාපනය ලබන දරුවෝ තමන් බලාපොරොත්තු වන ඉලක්කය කරා තමන්ගේ අධ්‍යාපනය දියුණු කර ගන්නට නම් අප්‍රමාද වෙන්නට ඕන ප්‍රමාද වෙන්නට හොඳ නැහැ. එතකොට තමන්ගේ පොතපතේ වැඩ කටයුතු, ඉගෙනීමේ වැඩ කටයුතු මේ හැම දෙයක්ම කලට වේලාවට සම්පූර්ණ කරන්නට ඕන. එසේ නොමැතිව ප්‍රමාදයටපත් වෙලා ඒවා අතපසු වුණොත් Tamanට අවසානයේදී පසුතැවෙන්නට සිද්ධ වෙනවා. ඒ ගිහි සමාජය පිළිබඳව හිමයි. පැවිදි සමාජය පිළිබඳව කල්පනා කර බලනකොට පැවිදි භික්ෂූන් වහන්සේටත් මේ වර්තමානයේ කලයුතු කටයුතු අධිකව පවතිනවා. එතකොට ප්‍රධාන වශයෙන් ඒ පැවිදි පක්ෂය නැත්තම් ස්වාමින් වහන්සේලා තමන් වෙත පැවරිලා තිබෙන උතුම්ම කටයුත්ත තමයි තමන්ගේ විමුක්තිය සලසා ගැනීම. එතකොට අප්‍රමාද විහෙරණය වශයෙන් සඳහන් කරනකොට තමන්ගේ සීල පාරිශුද්ධිය හොඳින් පවත්වා ගැනීම, චතුපාරිශුද්ධ සීලය හොඳින් පිරිසිදුව පවත්වා ගැනීම, ඉගෙන ගන්න භික්ෂූන් වහන්සේලා අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කර ගැනීම, වත්පිළිවෙත් කිරීම, දුතාංග සමාදන් වේවා ආරක්ෂා කිරීම, සමත විපස්සනා භාවනා ක්‍රම අනුගමනය කිරීම මේ ආදී Tamanගේ පැවිදි ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය කරන ඒ වැඩපිළිවෙලෙහි යෙදී වාසය කරන්නට ඕන. යම් අවස්ථාවකදී මේන් බැහැර වුණා නම් එතන තමයි ඒ භික්ෂූන් වහන්සේගේ පරිහානිය ආරම්භය. ඒ නිසා පින්වත්නි මේ විදිහෙන් සලකා බලනකොට අපට පැහැදිලි වෙනවා මේ අප්‍රමාද විහරණය කෙවත් සිහියෙන් යුක්තව වාසය කිරීම සතියෙන් යුක්තව වාසය කිරීම කියන මේ කාරණය සියලු දෙනාගේම ලෞකික ජීවිත සාර්ථක කරගන්නට හේතු වෙනවා. ඒ වාගේම ලෝකෝත්තර ජීවිතයේ <coughs> සාර්ථකත්වයේ පිණිසත් අතිශයින් උපකාරී වන්නේ මේ අප්‍රමාද විහරණයයි. ඒ නිසා මේ අවස්ථාවේදී පින්නත් හැම කෙනෙක්ම අදිස්ථාන තබා ගන්න තමන්ගේ ජීවිතයෙන් ජීවිතාන්තය දක්වාම මේ අප්‍රමාද විහරණය නැමැති උතුම් ප්‍රතිපදාව අනුගමනය කරනවා කියලා. එතකොට අර මග කියන තරුණයා එදා මනුෂ්‍ය ආත්මයක් ගත කරලා ඊළඟට පසු ආත්ම භාවය දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍ර බවට පත් උනේ මේ අප්‍රමාද විහරණයෙන් යුක්තව වාසය කිරීම හේතු කොටගෙනයි. මෙතනදී මෙතනදී පින්වත්නි අපි තවත් අවධානය යොමු කටයුතු කාරණාවක් තිබෙනවා. මේ බුදුදහම හා සමගම බැඳී පවත්නා දේව සංකල්පයන් පිළිබඳව දෙවියන් පිළිබඳව බොහෝ සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. ඒ මොන දේශනාවකවත් පින්වත්නි දෙවියන් ඇදහිීම පිළිබඳව දේශනා කරලා නැහැ. සූත්‍ර ධර්ම දේශනාවලට දෙවියන් සම්බන්ධව පවතිනවා. උන්වහන්සේ දේශනා කළ අවස්ථා තිබෙනව මේ දෙවියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පවත්වන්නට කියලා. දානමේ පින්කම් පවත්වා ඒ වගේම ධර්මානුශාසනා පවත්වා පිරිත් දේශනා අවසානයේදී තවත් නොයෙකුත් ආගමික පින්කම් නිමවා අපි දෙවි දේවතාවුන්ට පුණ්‍යානුමෝදනා පවත්වනවා. දෙවියන්ගෙන් පිහිටක් ආරක්ෂාවක් ආශිර්වාදයක් සැලසෙන්නට අනුගමනය කළ යුතු බෞද්ධ ප්‍රතිපදාව ප්‍රතිපත්තිය එකයි. එදා අර මග කියන තරුණයා දෙවියන්ගෙන් ආශිර්වාද ලැබුවා පමණක් නෙවෙයි පින්වත්නි දෙවියන්ගේ රජෙක් බවට පත්ුනේ දෙවියන්ට බුද පූජා පඳුරුපාක් කෝඩම් දීලා නෙවෙයි. එහෙමනම් මිනිස් ආත්ම භාවය සැබෑ මිනිසෙක් වශයෙන් ගත කරලා සැබෑ මිනිස් මනසක් ඇතිව ජීවත් වෙලා කටයුතු කළ එතුමා දෙවියන් අතරේ රජෙක් බවට පත් වෙලා දේවින්ද කියන නාමයෙන් උත්පත්තිය ලැබුවා. යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තේ පාසකා යනාදී වශයෙන් සඳහන් වෙනවා. පින්වත්නි මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන මිනිසයන්ට දෙවියන් নমස්කාර කරනවා කියලා. මෙතනදී මේ ගාථා පාඨයෙන් ප්‍රකාශ වෙන්නේ සක්‍ර දෙවියන් පිළිබඳවයි. සක්‍ර දෙවියන් පවා හිසනමා නමස්කාර කරනවා කියනවා මේ මිනිස් ලෝකයේ ඉන්න මිනිසයන්ට. එතකොට මේ හැම මිනිසෙකුටම නෙමෙයි. යේ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්තේ පාසක ධම්මේන දාරං පෝසෙන්ති තේ නමස්සාමි මාතලේ මාතලේ දිව්‍ය රාජ්‍යාර ප්‍රකාශ කළේ මාතලිය මම මනුෂ්‍ය ලෝකයේ ගිහි ජීවිත ගත කරන පින්කම් කරන ධාර්මිකව අමුදරුවන් පෝෂණය කරන ගිහියන්ටයි নমස්කාර කරන්න කියලා. එතකොට බලන්න පින්වත්නි චාතුරු මහා රාජිකය තාවතිංසය කියන මේ දෙදෙව්ලොවටම අධිපති වශයෙන් කටයුතු කරන මේ සක්‍ර දිව්‍ය රාජයා මිනිස් ලෝකයේ වාසය කරන මේ මිනිසුන්ට নমස්කාර කරනවා කියන්නේ. එහෙමනම් අද අපේ මිනිස්යන් කරන්නේ ඊටත් වඩා පහත් මට්ටමින් ජීවත් වන දෙවියන්ට, භූතයන්ට, പ്രേතයන්ට নমස්කාර කිරීමක් පුද පඬුරු පැවැත්වීමක් නේද? ඒ නිසා අපේ බෞද්ධ පින්නතුන් හොඳින් තේරුම් කරගන්නට ඕන, අවබෝධ කරගන්නට ඕන අපි දෙවියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පැවැත්වීම සිද්ධ කටයුතුයි. ඒක බෞද්ධ ප්‍රතිපදාවට ප්‍රතිපත්තියට පටහැනි ධර්මතාවයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට බෞද්ධ දර්ශනයට විරුද්ධ වූ ධර්මතාවයක් නෙවෙයි. ඒ නිසා ඒ විදිහට යමෙක් කටයුතු කරනවා නම් දෙවි දේවතාවන්ගෙන් අපි බලාපොරොත්තු වෙන ආශිර්වාදය පිහිට රැකවරණය ඒකාන්තයෙන්ම සලසා ගන්න පුළුවන් බලන්න එදා මගමානවකතුමා අනුගමනය කළ ඒ සත්‍ෘත පිළිබඳව එතුමා දිවිහිමියෙන් අනුගමනය කළ වටිනා ප්‍රතිපදාවක් තමයි මෞපිය උපස්ථානය කියලා කියන්නේ. එහෙමනම් පින්වත්නි තීරුම් කරගන්න gedare ඉන්න අසරණ අම්මට තාත්තට කෑම ටිකක් දෙනවනම් වතුර එකක් දෙනවනම් අඩුම ගානේ උදේ හවස වඳිනවනම් ඒක Tamanට දේවත්වයටපත් වෙන්න කාරණාවක් වෙනවා. තින් පින්වත්නි මෙතෙක් වේලා ප්‍රකාශ කළ මේ කරුණු කාරණා පිළිබඳව හොඳ සිහිය හොඳ නුවණ යොදවා තේරුම් කරගන්න අවබෝධ කරගන්න අප්‍රමාද විහරණය පිළිබඳව මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ පින්නතුන් උපදවාගත් සකල විද පුණ්‍ය සම්පත්තිය නමින් මිය පරලොව ගිය ඥාතීන්ට සදේවක ලෝකයාට තම තමාටත් ඒකාන්තයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා පවත්වමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණානි සංසින් හැම දිනාටම උතුම් නිවන් සුවාත් වේවා අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ වතුගෙදර විහාරගොඩ විවේක සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය පූජපාද බටුවන්ගල සුමන සිරි ස්වාමින් වහන්සේ Thank you.